උද්දික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න ගණනාවක් අහලා තියෙනවා මම පිළිවෙලින් අහන්න මම දැන් රැකියාවක් නොකරමි නමුත් පෙර ගුරු වෘත්තියේ යෙදුණෙමි සමහර පුද්ගලයන් රැකියාවක් කරන්නෙහි දැයි ඇසූ විට මාගේ සිතට ගැටීමක් පැමිණේ මේ හීනමානයක් ලෙස පෙනේ නමුත් මාගේ හිතට එකඟව රැකියාවක් නොමැතිව දරුවන් සමග ගෙවිය ගෙවන දිවිය යහපත් ලෙස හැඟි සති අන්තයේදී සිල් ගැනීමටද හැකිවන්නේ මාහට මේ නිසාය. ඇතිවන හීනමානයෙන් මිදෙන්නේ කෙසේද? දැන් සමහර දේවල් අපේ අර කියනනේ පෙරළුණු පිට හොඳයි කියලා. එතකොට පෙරළුණු පිට හොඳයි කියන එක එකක් ඒකේ ස්වභාවය තේරුම් අරගෙන ඒකත් එක්ක සතුටින් දිවි ගෙවන එක තව එකක්. يعني වෙන කරන්න දෙයක් නැති නිසා මේක හොඳයි. වෙන විකල්පයක් නැති නිසා මේක හොඳයි කියලා හිත හදාගන්න අර මීයෝගේ පීඩා එනකොට ඉතින් නෑ මම මරන්න නෙමෙයි මේ සද්ද ඇහෙනකොට යනවනේ කියලා. ඉතින් එහෙම අපි කළා වගේ අපි සමහර අවස්ථාවේදී හිත රවට්ට ගන්නවා. නෑ දැන් මේක එහෙම වුණාට ඒකත් හොඳයි මට මෙහෙම කරගන්න පුළුවන්. එතකොට අර පසුතැවීම ටිකක් අඩු වෙනවා. හැබැයි පසුතැවීම අඩු වුණාට තමන්ගේ මනසේ ප්‍රශ්නේ තියෙන නිසා තමයි ඒක ගැන අහනකොට තමන්ට තරහ එන්නේ. ඒ කියන්නේ තමන්ගේ මනස ඇතුළේ දැන් මේ රැකියාවක් නැතිවීම පිළිබඳ අර්බුදය තමන් තුළ තියෙනවා. ඒක අර කමක් නැහැ. ඒකෙන් සිල් ගන්න යන්නත් පුළුවන්. මම සතුටින් ජීවත් වෙනවානේ කියලා දැන් තමන් ඒක වහගෙන ඉන්නවා. ඉතින් එහෙම ඉන්න එක වරදක් නෙමෙයි. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. අර යථාර්ථය අර කෙනෙක් ප්‍රශ්න කරනකොට තරහ එන්නේ මොකක් නිසාද? හැබෑවටම තමන් සංසිඳිලා නෙමෙයි ඉන්නේ. අර පෙරළුණු පිට හොඳයි කියන මට්ටමින් වහගෙනයි ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් උත්සාහ කරන්න ඕන හරි පෙරළුණු පිට හොඳයි කියලා එකත් එක යැපෙනවා. ඊට පස්සේ අපි යථාර්ථය තේරුම් ගන්නට දැන් Tamanට රැකියාවක් කරන්න අවස්ථාවකුත් නැතිනම් ඒ සඳහා දැන් Tamanගේ වයස් මට්ටම හෝ මොකක් හරි බාධක තියෙනවා. එහෙම නැත්නම් සුදුසු රැකියාවක් හම්බ වෙන්නේ නැත්තම්. එතකොට දැන් මට මේ තියෙන ටිකත් එක්කලා හොඳින් සතුටින් ජීවත් වෙන්න බැරිද? ඇත්තටම මට රැකියාවක් ඕනමද? එතකොට රැකියාවක් නැතුව මේ මට්ටමේ මට පවතින්න බැරිද? අවංකවම බෑ කියලා හිතෙනවා නම් උත්සාහ කරලා රස්සාවක් හොයාගන්න අනුතරමින් Tamanට ගැළපෙන උසස්ම රස්සාවක් නැත්තම් නිකන් සාමාන්‍ය මට්ටමේ එදිනදා වේතනයක් ලබන කුලී වැඩක් මට්ටමින් හරි මොකක් හරි කරන්න ඕන Tamanට මෙහෙම යැපෙන්න බැරි නම් හැබැයි පුළුවන් නම් ওই විදිහෙන් යැපෙන්න ආය අමුතුවෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ අනිත් අය ඇහුවහම උනත් පැහැදිලිව ඒක කියන්නේ. ඉතින් මට රස්සාවක් නැහැ. රස්සාවක් කරන්න මට ඕනකමකුත් නැහැ. ඒකේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒ ටික Tamanට පැහැදිලිව කියන්න පුළුවන් වෙන්නේ Taman ඒ ගැන කල්ලාතු හොඳට හිතලා බලලා තියෙනවා. කල්පනා කරලා බලලා තියෙන. යථාර්ථය තේරුම් අරන් තියෙන්න ඕනේ. ඒ යථාර්ථය පිළිගෙන තියෙන්න ඕනේ. ඒකත් එක්ක ඒකාබද්ධ වෙලා තියෙන්න. Taman ඇතුලෙන් සංසිඳිලා තියෙන්නට. එහෙම වුණොත් තමයි අර අර ප්‍රශ්න අහනකොට අපිට ගැෂ්ඨණයක් ඇති වෙන්නේ නැත්තේ. හැබැයි ඒ ගැෂ්ඨණය ඇති වෙනවා කියන්නේම අපි තුල හීනමානයක් ඇති වෙනවා. ඒ කියන්නේ මම ඒකෙන් පීඩාවක්. දැන් ඔය தත්ත්වය මගේ ජීවිතේ මම අත්දැකලා තියෙනවා. මම එක්තරා කාලයකදී අවුරුදු 20 වෙනකොට ශාස්ත්‍රීය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. ඒ නැවැත්තුවේ මට හිතුණා මේ ඉගෙන ගන්නවා කියන්නේ නිකන් සංස්කාර ගොඩ ගහ ගන්න එක නිවන් දකින්න මේ බාහිර විෂයන් ඉගෙන ගන්න ඕනේ. අපි කෙලෙස් නසන්න ඉගෙන ගන්න ඕන කියන පැහැදිලි අදහසින් මම අධ්‍යාපනය අතහැරේ. අදහැරලා නොඑක් ගුරුවරු හොයාගෙන ගිහිල්ලා භාවනා කරලා ගල්ලෙන් වල ගිහිල්ලා ඉතින් ඔහොම ඔය කටයුතු කරගෙන යනකොට දැන් විටින් විට මට හමු වෙනවා දැන උගත් හාමුදුරුවෝ දැන උගත් ගිහි අය. ඒගොල්ලෝ එකතු වෙලා කතා බහ කරනකොට මම හිමින් සැර එතනින් මගහැරලා යනවා. එතකොට මට හිතෙන්නේ නෑ ඉතින් ඒගොල්ලෝ ඒ ඒගොල්ලන්ගේ මට්ටමින් කතා බහ කරනවා මම ඔකට නිකන් ඇඟිලි ගහන්න පෑහෙන්න යන්න ඕනේ මම මගේ වැඩක් බලාගන්න. ඉතින් මට ඒකත් මුලදි පෙනුනේ මගේ එක්තරා අනතිමානී ගුණයක් හැටියට. දැන් කාලයක් යනකොට මට දැනෙන්න ගත්තා ටික ටික ධර්මය ගැන කල්පනා කරනකොට නෑ ඒ ඒ මොකක් නිසාද? ඇයි මට ඒගොල්ලෝ අතර ඉන්න බැරි? ඒතර මට නිකන් පොඩි හීනමානයක් ඇති වෙනවා. මං ඊට වඩා පල්ලෙහා මට්ටමකයි ඉන්නේ. ඉතින් මං කල්පනා කළා එහෙමනම් දැන් මම අධ්‍යාපනය නැවැත්වුවේ නිවන් මාර්ගට ඒක අවශ්‍ය නෑ කියලා. හැබැයි නිවන් මාර්ගට ඒක අවශ්‍ය නැති වුණා නිවන් මාර්ගට මේ හීනමානයේ බාධාවක් නේ. එහෙනම් හීනමානය මම දුරු කරගන්න. හීනමානය දුරු කරගන්න මම එක්ක ඉගෙන ගන්නට ඕන ඉගෙන ගත්තොත් ඒ හීනමානයක් දුර වෙනවා ලෝකෙටත් යහපතක් කරන්න පුළුවන් පැවිද්දෙක්ට කියලා මම එතන ඒ පැත්තෙන් කල්පනා කරා. අනිත් පැත්තෙන් ඉගෙනීමේ වටිනාකම මම දැක්ක මොකක් නිසාද මට ඒ අධ්‍යාපනයේ නිවන් දකින්නට උදව් වුණත් නැතත් අපිට සමාජයට යම්කිසි සේවයක් කරන්න පුළුවන් වෙන්නේ සමාජ මිනුම් දණ්ඩ අන් අය විසින් මනින මිම්මට අදාළ වුණොත් විතරයි. එතනදි මට හරියට දැනිච්ච චරිත දෙක තමයි ජේසුස් වහන්සේ සහ සිද්ධාර්ථ කුමාරයා. ජේසුස් වහන්සේ ආවෙත් සමාජ ශෝධනයක් කරන්න. සිද්ධාර්ථ කුමාරයා ආවෙත් සමාජ ශෝධනයක් කරන්න. ජේසුස් වහන්සේ ගවලනේ පටන් ගත්ත පුංචිම තැන. ඒ නිසා කෙලින්ම ඇන ගහලා මරලා දැම්මා. සිද්ධාර්ථ කුමාරයා සියලු සාධක බලලා ඉහළින්ම බැස්ස නිසා ඒ වැඩේ හරියට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා උසස් කුලයක ඉපදීම කියන එක සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය නැහැ. ඒක බුදු වෙන්න අවශ්‍යතාවයක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ උසස් කුලයේ උපන්න. ඇයි මේක සමාජගත කරන්නට ඒ සාධකේ අවශ්‍යයි. බ්‍රහ්මයාගේ ආරාධනාව කියන එක උන්වහන්සේට අවශ්‍ය නැහැ. මොකද බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් බුදු වෙන්න හිතුවේ. එහෙනම් බණ කියන්න විතරක් මොකටද බ්‍රහ්මයා ආරාධනා? හැබැයි සියලු බුදුවරුන්ගේ ධර්මතාවයක් තමයි ආරාධනයකින් තමයි බණ කියන්නේ. ඒතකොට ඇයි බ්‍රහ්මයා එනකන් හිටියේ? බ්‍රහ්ම මූලික සමාජය බ්‍රහ්මයාටයි වඳින්නේ. ඒතර ඒ කවුරුත් වදින අගය කරන තමන්ගේ ප්‍රධානියා තමයි මේ අලුත් ධර්ම දේශනා කරන්න ඇවිත් ආරාධනා කළේ කියලාම ආයි අවිවාදයෙන් කවුරුත් පිළිගන්න. මේ විදිහට සියලු සාධක සොයලා බලලා සමාජය මනින්නේ කොහොමද? ඒවා වැදගත් උනත් නැතත් පව්කම් නෙමෙයි නං අපරාධ නෙමෙයි නං ඒ සමාජ මිම්මට අපි ඇතුළත් වුණොත් විතරයි සමාජය අපිට අහුම්කම් දිය යුතු කෙනෙක් හැටියට සැලකන්නේ. ඉතින් ඒ සාධක දෙකම දැක්ක නිසා මම ආපහු ශාස්ත්‍රීය අධ්‍යාපනය පටන් අරගෙන කරගෙන ගියා. එකක් මගේ හීනමානය දුරු කරගන්න අනිත් පැත්තෙන් ලෝකෙට යහපතක් සිද්ධ කරගන්න. ඉතින් ඒ වගේ අපි තේරුම් ගන්නට ඕන මේ හීනමානය දුරු කරගන්න, මේ මානසික පීඩනය දුරු කරගන්න මම මට මොකද්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. එක ක්‍රියාමාර්ගයක් තමයි හොඳට මේ ගැන කල්පනා කරලා බලලා ඇත්තටම මට ජීවත් වෙන්න රස්සාවක් නැහැ කියලා ප්‍රශ්නයක් නැද්ද? මට මේක නඩත්තු කරගෙන යන්න පුළුවන්ද? පුළුවන් නම් ඒක හොඳට කල්පනා කරලා බලලා ඒ කාලයත් කුසලයට දහමට නැඹුරු කරලා සැහැල්ලුවෙන් දිවි පවත්වන්න හිත හදාගන්න. එහෙම බැරි නම් සුළුවෙන් හෝ රස්සාවක් හොයාගන්න වෑයම් කරන්න. ওই දෙක අතරේ අර පෙරළුණු පිට හොඳයි කියලා අපි නිකන් උඩින් උඩින් වහගෙන ඇතුලෙන් පීඩාව තියාගෙන ඉන්නකොට කවුරු හරි එක අහපු ගමන්ම අපට කෝපය, ද්වේෂය මතුවෙන්න ගන්නවා.